අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්වතියනි පින්වත් දර්දරියනි අද මේ උතුම් අවස්ථාවේ මේ සෑම පින්නතුන් බලාපොරොත්තු වන්නේ අප සාම්ප්‍රදායිකව පවත්වාගෙන ඉන ඒ වගේම සීල කියන කොටාසේ පිළිබඳ නැත්නම් මේ ශාසනයේ ඒ සීල කියනා වූ උතුම්ම ප්‍රතිපත්තිමය මාර්ගයේ ඒ පිළිවෙත හරි ආකාරව තේරුම් අරගෙන ඒ මාර්ගයේ තුලින් සියලු අභිවෘද්ධිය උදා කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා ලැබෙන ආකාරයේ හරි ආකාරව විග්‍රහ කරගෙන තේරුම් ගන්නට තමයි අද මේ පින්නතුන් ඊටමත් සතුටින් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ පළමුව සිහි කරගන්න ඕනේ. මේ අවස්ථාව වෙන විට අපි තේරුම් ගන්න ඕනේ මේ සීල කියන කොටාසයට අයිති වෙන ඒ ඒ අවස්ථාවන් තිබෙනවා පංච සීල ඒ වගේම අෂ්ටාංග සීල නවාංග සීල දස සීල ඒ වගේම සාමනීර සීල උපසම්පදා සීල ආදී වශයෙන් අපි භාවිතා කරන මෙබඳු වන්නා වූ සීල කොටාසයන් තුලින් අපිට අවශ්‍ය වෙන්නේ අත්‍යවශ්‍යන කොටස මොකද්ද උපාසක උපාසිකාවන් හැටියට පින්වත් දරු දැරියන් හැටියට භාවිතා කිරීමට අවශ්‍ය කරන විශේෂම කොටාසි තමයි අපි නිතර භාවිතා කරන මේ පංච සීලය කියන වචනෙන් කියන කොටස. ඒ නිසා හොඳින්ම තේරුම් අරගන්න ඕනේ සාම්ප්‍රදායිකව අපි මේ පංච සීලය කියන වචනේ කියනකොටම සිංහලට අරහ ඒ අදහස අරගෙන තිබෙන ආකාරය හොඳින් තේරුම් අරගන්න ඕනේ. මොනවද පන්සිල් කියන්නේ කියලා අපෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් අපි මොකද්ද දෙන උත්තරේ කිසිම පැකිලීමක් නැතුව අපි කියන්නේ මොකද්ද සතුන් මරන්නේ හොරකම් කරන්නේ කාමී වර්ධවා හැතිරෙන්නේ බොරු කියන්නේ මත්පැන් බොන්නේ ඒ මොකද්ද පංච සීලය මොකක්ද අහපුවාම දෙන පිළිතුර එතකොට පංච දුෂ්ක පංච දුෂ්චරිත වලින් වැළකීම කියන්නේ මොකද්ද කියලා මේ විදිහට ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් බොන්නේ. ඒතකොට අහුවොත් එහෙම කවුරු හරි පංච ශික්ෂා කියන්නේ මොනවද කියලා? මොකක්ද දෙන පිළිතුර? සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් බොන්නේ. ඒත් ඒ පිළිතුරමයි. කවුරු හරි ඇහුවොත් පස්පව් වලින් වැළකෙනවා කියන්නේ මොකද්ද කියලා? මොකද්ද අපි දෙන පිළිතුර? සතුන් මරන්නේ, හොරකම් කරන්නේ, කාමයේ වර්ධවා හැදෙන්නේ, බොරු කියන්නේ, මත්පැන් පොල්. සීල් වත කියන්නේ මොකද්ද ඇහුවොත්? ඒත් ඔය ටිකමයි. සීලය කියන්නේ මොකක්ද ඇහුවොත් ඒත් ඒ ටිකමයි දැන් අපි පොඩ්ඩක් සී කරලා බලන්න ඕනේ <coughs> මෙන්න මේ කියන සීලයේ පිළිබඳව පංච සීලය කිව්වත් පංච දුස්චරිත කිව්වත් පස් පව් කිව්වත් ඒ වගේම පංච ශික්ෂා කිව්වත්, සීල් වත කිව්වත්, සීලේ කිව්වත් මේ එකම කොට්ටාසීරද මේ සියල්ලම කියන්නේ කියන කාරණේ හොඳින් තේරුම් අරගෙන බලන්න ඕනේ. අත් වශයෙන්ම මේ ටික අපි හොඳින් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන කාරණයක්. මේ පින්න තුල හිතෙන්න පුළුවන් මෙච්චර කාලයක් අහපු නැති, අහන්න ලැබිච්චේ නැති යම් කිසි දහම් අර්ථයක් නේද මේ දෙන්නේ. ඇයි අපිට මෙච්චර කාලෙ එහෙම දෙයක් තිබුණා නම් අහන්න හම්බුනේ නැත්තේ? මෙබඳු අවස්ථාවල පොඩි කුකුසක් එහෙම ඇති වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවගෙන් ටිකක් කල්පනා කරලා බලලා කරුණු තේරුම් ගන්නට හොඳින් සිහි කල්පනාවෙන් ටිකක් කල්පනා කරනකොට වැටහි අපිට යම් අඩුපාඩුවක් වෙලා තිබුණාද වතහා ගත යුතු විශේෂ කොටසක් විග්‍රහ කිරීමේ ප්‍රමාදයක් හෝ හේතුවෙන් හෝ අපිට අහන්න ලැබිලා තිබුණ නැද්ද මේ ආදී වශයෙන් Tamanටම තේරුම් ගන්න පුළුවන්. අපි මුලදී දේශනාවුටි විස්තරයක් කරලා පෙන්නවා මොකද්ද? බුදු සරණ පිළිබඳව කියනකොට පුද්ගලිකව අර ජීවමානව වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ පිළිසරණයි කියන අදහස ගන්නවට වඩා තව විශේෂ අර්ථයක් තියෙනවායි කියලා. තමාගේ ඒ ඒ බුද්ධි මට්ටම පුබුදෝලා ඒ කියන ධර්මය අහලා ඒ තුලින් තමාගේ බුද්ධියට ගෝචර කරගෙන හරියාකාරව දහම් ක්‍රමේ දරාගෙන දැන් නම් මට තේරෙනවා තවත් ශාස්ත්‍රූවරයෙක් ඇසුරු කරන්නේ නැතුව ඒ ධර්මයේ ශාස්ත්‍රූව කරගෙනම මගේ මේ ප්‍රතිපත්තිය පූර්ණේ කරගන්න කියලා මෙහෙම සත්‍ය නිගමනයකට නිසක නිගමනයකට බැහැගන්න පුළුවන් ක්‍රමයක් ගැන බුදු සරණ පිළිබඳව විග්‍රහ කරනකොට අපි කිව්වා බුද්ධං සරණං ගච්ඡාමි කියන අදහස ගන්නකොට මෙහිදී අපි පළමුව තේරුම් ගන්න ඕන වැදගත් කාරණයක් තිබෙනවා බුදු පියාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක ආගම් ශාස්ත්‍රූවරයෙක් ආගම් නායකයෙක් කියන වචනේ ගන්නවට වඩා හොඳින් විමර්ශනය කරලා තේරුම් ගන්න ඕන වැදගත් අදහසකින් පළමුව ඒ මූලික අදහස ටිකක් තේරුම් අරගන්න ඕන මොකද හේතුව මේ මූල સિદ્ધාන්ත ධර්මයන් හරියට තේරුම් ගත්තා අපිට ආගම් ભેදයක් ඇති වෙන්නේ කුලමල ભેදයක් ಜಾති ભેදයක් ආගම් ભેදයක් ආදී වශයෙන් මේ බුදුදහම හිර වෙන තැනක් ඇති වෙන්නේ කාටත් පොදු සියලු සත්ව ප්‍රජාවතම පොදු සත්‍යයක් දේශනා කළ බුදු පියාණන් වහන්සේ එනම් ආගම් කර්තෘවරේ කියන වචනයට වඩා හොඳම වචනයක් තියෙනවා දැනගන්න මොකද්ද ලෝකේ අසම සම මහා විද්‍යාඥය කියන වචනෙන් තෝරාගත්තා නම් අන්න අපිට වැදගත් තැනක් ලැබෙනවා බුදු පියාණන් වහන්සේ පිළිබඳව යථාර්ථය වටහා ගන්න. ඒ අසම සම මහා විද්‍යාඥයන් වහන්සේ මොකද්ද ලෝකෙට දේශනා කළේ? ලෝකේ යම් સિદ્ધාන්තයක් තියෙනවා නම් ඒ ඒ સિદ્ધාන්ත ධර්ම කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැති ඒ කියන්නේ මේ මේ කාලෙට මේක වෙනස් වෙනවා කියලා කියන්න බැරි සෑම කාලයකටම අතීතයට අනාගතයට වර්තමානයට කියන මේ ත්‍රි කාලයටම ගැළපෙන වෙනස් නොකළ හැකි යම් સિદ્ધාන්ත ධර්මයක් තියෙනවා නම් අන්නේ સિદ્ધාන්තයන් උන්වහන්සේ දේශනා කරවදාලා අන්න ඒවා තමයි අපිට අවශ්‍ය කරන විශේෂ දේවල්. දැන් අපි හිතමුකෝ යම්කිසි අද අපි දන්න නවීන විද්‍යාඥයෙක් යම්කිසි સિદ્ધාන්තයක් ඉදිරිපත් කරපුවාම ඒක කොහොමද අපි පිළිගන්නේ? අපි බුද්ධ ධර්මය බුද්ධ ආගමේනේ. නැත්නම් අපි ක්‍රිස්තියානි ආගමේනේ කොහොමද ඒක පිළිගන්නේ? නැත්නම් අපි මුස්ලිම් ආගමේනේ අපි කොහොමද ඒක පිළිගන්නේ? නැත්නම් අපි භෞතිකවාදීනේ එකක්වත් අල්ලන්නේ නැහැනේ අපි කොහොමද ඒක පිළිගන්නේ කියලා. ඒ විද්‍යාඥයා දුන්න නිගමනයේදී අපි එහෙම කියන්නේ. මොකද අපි එතන දකිනවා ආගම් ભેදයක් නැතුව යම්කිසි සත්‍යයක් හොයලා බලලා ඉදිරිපත් කළා කියන එක්තරා විශ්වාසයක් උඩ තමයි අර විද්‍යාඥයා විසින් කියපු කාරණේ නැත්නම් ඒ સિદ્ધාන්තයේ අපි කිසිම ආගමික ಜಾති කුලමල ભેදයක් නැතුව පොදුවේ නැනනුවණින් යුද්ධව ඒ වගේම ඥානවන්ත පිරිසක් හැටියට ඒක විශ්වාස කරන්න බලන්න. එහෙනම් මෙන්න මේ ආකාරයෙන්ම තේරුම් ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේ ඒබඳු වේ සියලු විද්‍යාඥයන් අතරේ අග්‍රශීෂ්ඨ මහා විද්‍යාඥයා. මෙන්න මේක තේරුම් ගත්තා නම් අන්නේ දේශනා කරපු સિદ્ધාන්ත උන්වහන්සේගේ නිර්මාණ නෙමෙයි. ඒ වගේම කෙනෙකුට එක්තරා පිරිසකට සීමා කරපුවා නෙමෙයි. ලෝකේ සෑම දිනාටම සෑම කෙනෙකුටම පොදු સિદ્ધාන්ත ධර්මයක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය කියන්නේ. මෙන්න මේ තුලින් අපි තේරුම් අරගන්න ඕනේ මේ සෑම කාරණයක්ම විග්‍රහ කරනකොට අපි ඒ කියන කාරණේ දැන් මොකද මම එහෙම කියන්න හේතුව දැන් මේවට විග්‍රහ දෙනකොට නම් මේ විස්තර කරලා දෙනකොට මෙච්චර කල් අහපු නැති මේ මාර්ථයක් අපි අහනවා කාගින්ද මේකේ ගත්තේ මොන පොතෙන්ද ගත්තේ මේ වගේ නොයි තර්කවාද ඇති වෙන්න පුළුවන් මෙන්න මේ නිසා මේ තර්කවාද ඇති කරගන්නේ නැතුව යථාර්ථය තෝරා ගන්නටයි මම පළමුවම මේ පින්නතුන්ට දෙන්නා දෙන්නේ මේ විද්‍යානුකූල સિદ્ધාන්ත. එහෙම නැත්නම් මේ අපි බුද්ධ ධර්මයේ කියලා අපි වචනේ කියන ඒ විද්‍යානුකූල સિદ્ધාන්ත අපි තෝරාගන්නේ කොහොමද? ඒක බුද්ධ දේශනාවක්ද කියලා තෝරාගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා ඉස්සෙල්ලා අපි තේරුම් අරන් ඉන්න ඕනේ. යමෙක් යම් කිසි ආකාරයකින් යමක් කියනකොට ධර්මයයි කියලා යමක් පෙන්වා දෙනකොට ඒක සත්‍ය වශයෙන්ම බුද්ධ ධර්මයක්ද? එහෙම නැත්නම් බුද්ධ ධර්මයට අනුකූල නොවන දෙයක්ද? මෙන්න මේ කියන කාරණේ අපි කොහොමද තේරුම් ගන්නේ? පළමුව මේ මූලික පසුතලයේ තේරුම් අරගෙන ඕනේ මේ සීලය පිළිබඳව හරියාකාරව විග්‍රහ කරගන්න. එහෙනම් දැන් හොඳින් හිතාලා බලන්න සීලය පිළිබඳව මෙසේ විග්‍රහ කරගන්නකොට අපි මේ සිද්ධාන්තයන් බුද්ධ දේශනාද කියලා හොයාගන්න ක්‍රමය. පළමුව ඒ දහම් පසුතලය තුළින්ම තේරුම් අරන් ඉන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න ඒ කාලයේ පිළිබඳව ඒ කාලයේදී ප්‍රජාපති ගෝතමී නැමැති ඒ මෙහෙණින් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දැන තමයි මේ භික්ෂුන් වහන්සේලා අතර මේ ප්‍රජාව අතර ඔබ වහන්සේ දේශනා කරපු දහම් වල අර්ථ විපරීත කරගෙන කතා කරන අය ඉන්නවා. එනම් මතු පස්තිම ජනතාව ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ මොන විදිහෙන් තේරුම් ගනීද? හරියාකාරව වෙන් කරලා වටහා ගන්න කොහොමද? මේ ප්‍රශ්නේ අහනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරන ගෝතමී ඒක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් කොහොමද තෝරාගන්නේ? යම් මගක් ඇතුළු කරනකොට රාගක්ෂය වෙන බව පේනවනම් ද්වේෂක්ෂය වෙන බව පේනවනම් මෝහක්ෂය වෙන බව පේනවනම් අන්නේ මාර්ගය බුද්ධ දේශනා කියලා පිළිගන්න. යම් මගක් ඇසුරු කරනකොට යම් ධර්මයක් ඇසුරු කරනකොට රාගක්ෂය වෙන්න හේතු නැති බව පේනවනම් ද්වේෂක්ෂය වෙන්න හේතු නැති බව පේනවනම් මෝහක්ෂය වෙන්න හේතු නැති බව පේනවනම් ඒවා බුද්ධ දේශනා නෙමෙයි කියලා කිසි හැකියාවක් නැතුව ඉවත් කරන්න. මේක ඉතාම පහසු ක්‍රමයක්. මේ ආකාරයෙන් අපිට ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. බොහොම පහසුවෙන් නිවන් දකින්න හේතු වෙන නැත්නම් සියලු අභිවෘද්ධියෙන් උදා වෙලා නිවන් අවබෝධයේ අග්‍ර අභිවෘද්ධිය උදා කරගන්න හේතු වෙන යම් දහම් මාර්ගයක් ඇත්නම් අන්නේ මාර්ගය හොයාගන්න දුන්න උතුම්ම පැහැදිලිම ක්‍රමයක්. නිසා මේ අවස්ථාවේදී අපි හොඳින් තේරුම් ගන්න ඕන තවත් කාරණයක් තිබෙනවා. සතර මහා ප්‍රදේශ කියන ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. යම් ධර්මයක් හරියාකාර තේරුම් ගන්න නැනවතුන්ට ඒ තේරුම් ගන්න අවශ්‍ය කරන ආකාරය පෙන්වා දෙන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මම කිව්වයි කියලා මගේ මේ මේ මගේ මුඛයෙන් දේශනා කරන සද්දය අහලා මම කිව්වයි කියලා. ඒ නිසා මා කෙරෙහි විශ්වාසයක් අපල පිළිගත්තා නම් ඒක යථා පිළිගැනීම නෙමෙයි. මා කෙරෙහි විශ්වාසයක් තබා පිළිගත්ත පළියට ඒ පිළිගැනීම සාර්ථක නැහැ. එහෙනම් ඒකත් එකපාර ගණ්ඩත් එපා එකපාර අහකට දාන්නත් එපා. නුවණින් විමසලා බලන්න. ඒක සත්‍යයට ගැලපෙනවද? ධර්මයට ගැලපෙනවද? අර්ථවත්ද? මෙසේ තේරුම් අරගන්නකොට Tamanටම වැටහි. මේක සත්‍යයට ගැලපෙනවා. මේක අර්ථවත්. මේක නිවනට හේතු වෙනවා. මේ ආදි වශයෙන් තේරුණා නම් අන්නේ තේරුණාම පිළිගන්න. ඒ ආකාරයෙන් මේ පිළිගත යුතු ක්‍රමයේ පෙන්වන්නේ. ඒ වගේම යම් කෙනෙක් තථාගතයන් වහන්සේගෙන් එහෙනම් මම බුදු පියාණන් වහන්සේගෙන් අහලයි මේ දැනගත්තේ කියලා කියනවනම් ඒ කෙනා කිව්වහමත් එකපාර අහක දාන්නත් එපා පිළිගන්නත් එපා. ඒ වගේම ඒකෙහි මධ්‍යස්ථව හොඳින් විමසලා බලන්න නුවණින් විමසලා බලන්න. සාගක්ෂේත, දේශක්ෂේත, මෝහක්ෂේත හේතු වෙනවා පේනවනම් රාගදේශ මෝහයන්ට යන්නේ නැති බව ඒවාට හේතු වෙන්නේ නැති බව පේනවා නම් මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ ඒ විශේෂ බුද්ධ දේශනාවක්ද කියන එක. ඒ වගේම අර්ථවත්ව වැදහා ගන්න ඕනේ. ධර්මයට ගැලපෙනවද අර්ථයට ගැලපෙනවද කියලා තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතෙන්දි හොඳට තේරුම් ගන්නට මේ ආකාරයෙන් පෙන්ලා තිබෙනවා සතර මහා ප්‍රදේශ දෙකක් ඔතන කියවුණා. මොකද්ද? බුදු පියාණන් වහන්සේම දේශනා කියලා කියලා ඇහුවත් අරගන්ටත් එපා. ඒ වගේම අහගදාන්ටත් එපා නුවණින් විමසලා හරියට කරුණු තේරුම් අරගෙන අරගන්ට. ඒ වගේම මේ තථාගතයන් වහන්සේගෙන් නැත්නම් බුදු පියාණන් වහන්සේගෙන් අහගත්තයි කියලා කිව්වත් අරගන්ටත් එපා අහගදාන්ටත් එපා විමර්ශනය කරලා බලන්න හරියාකාරව කරුණු වටහාගෙන තේරුම් අරගෙන ධර්මයට ගැළපෙන බව පේනවනම් ඒ වගේම අර්ථවත්ව ධර්මවත්ව සමන්ට වටහා ගන්නට පුළුවන් බව පේනවනම් පිළිගන්න ඒ වගේම ඊළඟ කාරණේ තමයි ඒ බඳු පරපුරකින් ගෙනාවයි කියලා කිව්වත් ඒකත් එකපාර අහක දාන්නත් එපා පිළිගන්නත් එපා ඒකත් ඒ විදිහටම අර්ථවත්ද කියලා බලන්න ධර්මානුකූලද කියලා හිතලා බලන්න ධර්මානුකූල බව අර්ථානුකූල බව හොඳින් නුවණින් මෙනෙහි කරනකොට වැටහෙනවා නම් ඒ මඟ පිළිගන්න ඒ වාගේ ඊළඟ හතරවැනි කොටස මොකද්ද? එබඳු පරපුරක් විසින් අරන් ආවත් ඒ පරපුර කිරීම අපි අහගත්තේ කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ හතරවෙනි අවස්ථාව පිළිගන්නෙත් එහෙමයි. එකපාර පිළිගන්නටත් එපා, අහක දාන්නටත් එපා. ධර්මයට අනුකූලව හිතලා බලන්න, විමසලා බලන්න. අර්ථවත්ව ධර්මවත්ව ගැලපෙන බව පේනවා නම් ඒ ආකාරයෙන් ඒ බුද්ධ දේශනා කියලා පිළිගන්න. එහෙම නැත්නම් ඉවත් කරන්න. එනිසා මෙබඳු වන්නා වූ මානසික නිදහසක් යථාර්ථවත්ව හිතන චින්තන නිදහසක් බුදු පියාණන් වහන්සේ දීලා තියෙනවා. හැබැයි මේ අවස්ථාව වරද්දලා හැම හිතා ගන්න එපා මේක සියල්ලන්ටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මෙහෙම විමර්ශනය කරලා හරියට ඇත්තක් දෙන්න නම් යතහා බෝධඥානේ ඇති කෙනෙක් විය යුතුයි මුලතම. එහෙම නැති කෙනෙකුට නම් මේ විමර්ශනය කරලා ප්‍රඥාවන්ත තීරණේ එකපාර දෙන්නත් බෑ. ඒ නිසා තමයි කියන්නේ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට මිසක් දුෂ්ප්‍රාඥයාට හේවත් මුලා වූ පුද්ගලයාට මෝඩ පුද්ගලයාට නෙමෙයි. එහෙම කියන්න හේතුව මොකද? මේ විශ්වාසයට අදහන දහමක් නෙමෙයි. කවුරුවත් කිව්වා නිසා පිළිගන්නවා කියන අදහසක් ඇති සමන්ගේ ගුරුවරයා කිව්වා නිසා පිළිගන්නවා කියන එහෙම අදහසක් ඇති දහමක් නෙමෙයි. හරියාකාරව සමන්ගේ සීනුවණින් හිතලා බලලා ඒක ඇත්ත බව පේනවා නම් වතහා ගන්න ඥානවන්තයිට ගෝචර දහමක් තමයි බුදුදහම කියන්නේ. හැබැයි බුදුදහම කියන්නේ බුද්ධාගමටයි දහම කියලා එහෙම ගන්න නැතුව බුද්ධියේ ධර්මයේ කියලා තේරුම් ගන්න ඕන. බුද්ධිමතුන්ගේ දහම නැත්නම් බුද්ධිවන්තයින්ගේ දහම බුදුදහම. නැත්නම් ඥානවන්තයින්ගේ දහම තමයි බුදුදහම කියන්නේ. ඥානීයට ගෝචර දහම. ඒ නිසා හැම වෙලෙම තේරුම් ගන්න ඕනේ. ಜಾති ભેදයක්, කුලමල ભેදයක්, ආගම් ભેදයක් කියන්නේ නැතුව කවුරුත් හිතලා බලන්න ඕනේ. මේවායි නියම ඒ නියම ආකාර ඥානවන්ත නුවණට හේතු වෙන ඒ ඥානවන්ත ධර්ම මාර්ගයක්ද මේ තියෙන්නේ කියන එක හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න එහෙම හිතලා බලනකොට අපි කාගේවත් වහලෙක් නෙමෙයි. එහෙනම් අපි අනුන්ට වහල් වෙලා අපේ මනස දෙවෙනි කරලා අනුන් කියන එක පළවෙනි කරගෙන ඒකට බැගෑපත් වෙලා ඉන්න හීනමානී දරණයි නෙමෙයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒ නිසා උච්ච මානීයටපත් වෙලා මම උසස් මම දන්නවා කියලා උඩඟු වෙන අයත් නෙමෙයි කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ මාන අහක් කරලා හීනමාන, උච්චමාන, සදිසමාන කියන මමත් සමානයි අහවල් කෙනාට කියලා මේ විදිහට හිතන්නේත් නැතුව ඇත්ත ඇති ආකාරයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. නුවණින් නිවසලා බලලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඇයි මේ ගැන මෙච්චර විග්‍රහයක් කළේ? දැන් මේ ශික්ෂාපද ගැන කියනකොට ඒ ධර්මයේ දාලා බලන හැටි විනීර දාලා බලන හැටි දකින්න ඕනේ. කොහොමද දැකගන්නේ? ඒ යම් කිසි ධර්මයක් කියනවා නම් ධර්මයක් යම් කෙනෙක් දේශනා කරනවා නම් ඒක ධර්මයට වහා බලන්ට විනයට වහා බලන්ට ධර්මයට වහා හිටිනවා නම් විනයට සැසඳෙනවා නම් ඒවා බුද්ධ දේශනා කියලා පිළිගන්න කියන මේ දේශනාව අරගෙන අද වෙන විට එක්තරා අදහසක් එතන තරම් තියෙනවා මොකද මේ ධර්මයේ සූත්‍ර පිටකේ තමයි වහා බලන ධර්මයේ විනය පිටකේ තමයි වහා බලන සසඳා බලන විනය දැන් මේ විදිහට අර්ථ ගන්නවා පොඩ්ඩක් මේ ගැන කල්පනා කරලා බලන්න ඔය සූත්‍ර පිටකය කියන අපි බහා බලන්ට ඒ ධර්මයේ සාක්ෂි කරගත්තා නම් ඒ ධර්මයට සීමා කරගත්තා නම් අපි බලන ධර්මයට බහා බැලීමේදී ඒ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර වලට බහා බලන එකයි කිව්වේ කියලා. ඒ සූත්‍රයක් තියෙන්නේ බොහෝ කොටම ඒවන් මේසුතන් කියන මූලික දේශනාව මුල් කරගෙන. කවුද මේ අහුවේ? ආනන්ද හාමුදුරුවෝ විසින් තමන් මේ සංගායනා කරන අවස්ථාවවලදී මේ සංගායනාදී පෙන්නා තිනවා බුදු පියාණන් වහන්සේගෙන් අහගත දහම්. මම මේ විදිහට ශ්‍රවණය කළා මේ විදිහට දැනගත්තා. එහෙනම් අන්න ඒතකොට දැනගත්තේ මොකද්ද? අර සතර මහා ප්‍රදේශ වලින් බුදුරාන් වහන්සේ දේශනා කරුවා. ඒ ධර්මයේ බුදුරාන් වහන්සේගෙන් අහගත්ත උත්තරය තමයි හැටියටයි කියන්නේ දෙවෙනි අවස්ථාව. සතර මහා ප්‍රදේශ කියන දහම් පිළිවීමේදී බුදුරාන් වහන්සේගෙන් අහගත්තා කිව්වත් පිළිගන්න එපා, අහක දාන්න එපා. මගෙන් අහගත්ත කෙනෙක් කිව්වයි කිව්වත් අහක දාන්න එපා, පිළිගන්න එපා. අර විමර්ශනය කරන්න. අන්න එතෙන්ට ආපු අවස්ථාව තමයි ආනන්ද හාමුදුරන්ගේ වචනේ. එහෙනම් ඒවා මේ සුතං කියන වචනෙන් පෙන්නලා තියෙන සූත්‍ර. දැන් මේ සූත්‍ර වලින් පරම්පරාවෙන් ගෙනහලා තුන්වෙනි අවස්ථාවත් ඉක්ම ගිහිල්ලා එතනිනුත් අහගත් එකක් තමයි අපිට හම්බෙන්නේ. එහෙනම් හතරවැනි මහා ප්‍රදේශ निराකරණය කරගන්න ක්‍රමයේ තුලින් තමයි අපිට දැන් මේ දහම් විග්‍රහය කරලා තේරුම් ගන්න වෙලා තියෙන්නේ. එහෙනම් හොඳින්ම තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ ක්‍රමේ? මොකද්ද මේ ධර්මයේ? ඒ ධර්මයේ බහා බලන යම් ඥානයක් ඇත්නම් අපි ළඟ ප්‍රබෝධ කරගත්ත පුබුදුවාගත්ත බුද්ධි මට්ටම තුලටයි අපි දාලා බලන්නේ. අන්නේ බුද්ධි මට්ටමන දැම්මහම Tamange හෘද සාක්ෂියට එකඟව වැටහෙන්න ඕනේ. මේක මේ ආකාරයෙන් ධර්මානුකූලයි. එහෙනම් ඊට අනුව විනය මොකද්ද? ඒ ධර්මානුකූලව තේරුම් ගත්ත දේට අනුව මම මේක නරකයි නොකල යුතුයි මේක යහපතයි කළ යුතුයි කියලා නොකල යුතු දැනගෙන අතහරින්න කළ යුතු දැනගෙන අනුගමනය කිරීමෙන් ගෙනියන වැඩපිළිවෙලක් ඇද්ද මෙන්න මේකයි විනයට සසඳලා බලනකොට අපි ලබා ගත යුතු විනය. එහෙනම් ධර්මයේ කවුරු ළඟද පහළ වෙන්නේ? පොත්වල නෙවෙයි. අපේ මනස තුලයි, බුද්ධිය තුලයි. ඒ වාගේම විනය පහළ වෙන්නේ කොයින්ද? ඒ බුද්ධියට අනුව දරාගත්තා වූ දේට අනුව පහකල යුතු පාපේ පහ කරමින්, ඇතුළු කළ යුතු යහපත ඇතුළු කරමින් කරන්නා වූ කටයුතු තුලයි. එහෙනම් බුද්ධ තිබිය යුත්තේ රත්නයක් කරගන්නේ අපිමයි. ධර්මයේ රත්නයක් කරගත්තේ අපිමයි. සංඝත්වයේ හේවත් ඒ අනුකූල වන්නා වූ ගැළපිලා සාගක්ෂය කරලා දේශක්ෂය කරලා මෝහක්ෂය කරලා ලබන සාන්තියටපත් උනා වූ ඒ අට්ඨපුරුෂ පුද්ගලකයන් තෙන්නපත් උනේ අපිමයි. එහෙනම් ඒ සරණත් අපි ළඟමයි. මෙන්න මේ ආකාරයෙන් අපි තේරුම් අරගෙන අනාථ වෙන්නේ නැතුව අනුන්ට වහල් වෙන්නේ නැතුව බුදු පියාණන් වහන්සේම දේශනා කළ ධර්ම කතාවකට අනුව තේරුම් අරගන්න ඕනේ. මේක බුදු පියාණන් වහන්සේ නිග්‍රහ කිරීමක් කියලා වරදවාගෙන තේරුම් ගන්න එපා. බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්නට වහල් ජීවිතයක් ගත කරන්නේ නැතුව තමාගේ මනස පුබුදවාගෙන නැත්නම් බුද්ධිය පුබුදවාගෙන ශ්‍රේෂ්ඨ වූ නැනනෝනින් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව දහම් තේරුම් ගන්නට එදාටයි මේ දහම් වැටහීම සිද්ධ වෙන්නේ කියලා මහා කරුණාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කර තිබෙන බව හොඳින් තේරුම් අරගන්න ඕනේ. අන්න එහෙම තේරුම් අරගෙන තමයි අද අපි මේ පන්සිල් මොනවද? පස්පව් මොනවද? පංච ශික්ෂා මොනවද? පංච දුස්චරිත මොනවද? සිල් වත මොකද්ද? සීලය මොකද්ද මේ ආදි වශයෙන් විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාවේදී අපි ඒ ත්‍රිපිටක දහම් කරුණු අත්හැරලා හැම මේවා විග්‍රහ කරනවා නෙමෙයි. අපි දකිනවා ත්‍රිපිටකයේ දෙහා බලනකොටත් ඒ ත්‍රිපිටක දහම් විග්‍රහ කරලා නුවණින් විමසමින් කියවනකොට හොඳට පැහැදිලිව පේනවා ඒ තුල හෘද සාක්ෂියට එකඟ නැති එකක් නම් නෑ කියන එක. සියල්ල එකඟ බව පේනවා. හිතලා බලනකොට සමහර වෙලාවට අර්ථයක් වටහා ගත්තේ නැතුව වරද්දාගත්තොත් ඒ තෙලදහම් වචනයකට දීලා තියෙන සිංහල අර්ථය තුල යම්කිසි අදප්පලුද්දක් එහෙම තිබුණොත් මොකද සිංහල අර්ථ දීලා තියෙන්නේ මහරහතන් වහන්සේලාත් නෙමෙයි ශිවපිලිසි බියාපත් මහරහතන් වහන්සේලාත් නෙමෙයි පසුව භාෂා විශාරද පින්නතුන් විසින් තමයි ඒ ආකාරයෙන් නැන භාෂාව පිළිබඳ දැනීම ඇති පින්නතුන් විසින් තමයි ඒ ඒ අර්ථයේ මේ පදේ දාමු මේ පදින් තමයි ඔය අර්ථය කියන්නේ ආදි වශයෙන් ඒ පිළිහිටව ගත්තේ අන්නේ පිළිහිටවා ගැනීමේදී සමහර වෙලාවට ඒ පදවල අර්ථයට පොඩ්ඩක් වෙනස් වුණු අර්ථ එහෙම ඉන්න පුළුවන්. හැබැයි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. අර්ථයේ පොඩ්ඩක් විපරීත වුණොත් එහෙම අදහස සම්පූර්ණ විපරීත වෙලා යනවා. එහෙනම් විපරීත වුණා වූ අදහසකින් සත්‍ය කරා ඉන්න බෑ. යථාර්ථයේ තේරුම් ගන්නට බෑ. එනිසා හොඳින්ම තේරුම් ගන්න ඕනේ මේ විමර්ශනය කරලා බලනකොට මෙන්න මේ කියන කාරණා ඒ පෙළ දහම තුල Tamanටම තේරුම් ගන්නට පුළුවන් වෙන ඒ දහම් වාක්‍ය කියවලා බලලා ඒ වාගේ මේ දහම් වාක්‍ය තුලින් කියන දේ හරවත්ව තේරුම් ගන්න පුළුවන් නම් නිසකවම මේක ධර්මයේදී ගැළපෙන බව අර්ථවත් බව හොඳට පේනවා අන්න ඒ විලාවේදී ඒ පොතේ තියෙනවත් බුද්ධ දේශනාවලට ගැළපෙනවාමයි කියලා අපි නිගමනය කරගන්න එහෙම නිගමනය කිරීමෙන් තමයි අපි ත්‍රිපිටකය තුලින් මේ සාක්ෂිත් අරගන්නේ. ඒ නිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙබඳු සාක්ෂි අරගන්නකොට පොත් වෙන් කරන්න සීමා කරන්න අවශ්‍ය නැහැ. අපි ඒවා විමර්ශනය කිරීමේ මානසිකත්වයක් උදා කරගෙන ඉන්න ඕනේ. අන්නේ බුද්ධිවන්ත වන්නාව මානසිකත්වයක් උදා කරගෙන බුද්ධිගෝචරව දහම් දකින්න පුළුවන් වුණාම කවුරු කිව්වත් කමක් නැහැ. එතනින් ගතයිත් අරන් ගන්න ඕනේ. ඉවත් කළ යුත්ත ඉවත් කරන්න ඕනේ. මෙතෙදි හොඳම දේශනාවක් තියෙනවා. සමහර අයගේ පුරුද්දක් තියෙනවා. එක දෙයක් අඩුවක් වුණොත් එහෙම ඒ සියල්ලම ඒම මකා හරින්න නැත්නම් ඒ දේශනාව බුරු කියලා අයින් කරන්න. එක දෙයක් කිව්වොත් එහෙම තේරුම් ගත්තොත් ඒක මුල් කරගෙන ඒ කියන ඔක්කොම ඇත්තයි කියන්නේ නැහැ මේව අදහස් ගන්නටත් පුරුදු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ අදහස් අයින් කරලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු වැදගත් දේශනා කොටසක පෙන්වා දෙනවා යම් කෙනෙක් දේශනාවක් කරනවා නම් ශ්‍රවණය කරන්නා වූ තැනැත්තා විසින් ඒක ලබා ගත යුතු ආකාරය කොහොමද කියන එක හොඳ උදාහරණයක් තියෙනවා. වතුර පිපාසයෙන් යන කෙනෙකුට යම් කිසි මඩ වෙලා තියෙන පොළොවේ ස්ථානයක යම් කිසි හරකෙක් කුර තියලා ඒ කුරේ පිළිබඳ යට ගිය තැනක වතුර ටිකක් එකතු වෙලා තියෙනවා දැක්කොත් වෙන වතුර හොයාගන්න නැත්නම් පිපාසයේ සංසිඳවා ගන්නට ඕන නම් මේ මඩවලේ හරක් කුරේට යට වෙලා හිර වෙලා තිබෙන තැන එකතු වෙච්ච වතුර ටික බොන්න වෙනවා. හැබැයි කොහොමද බොන්නේ? මඩ ගොඩේ කවුරුත් මේක සුද්ධ කළ හදපු එකක් නෙමෙයි. මඩ පෑදිලා බොර ඇරලා තියෙන වතුර ටික ගොටුවකින් එහෙම ගන්න ගියොත් බොර කලවම් වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී බොර කරන්නේ නැතුව අත් දෙක බිම තියලා, ධන බිම තියලා, කට පාත් කරලා කැළඹෙන්නේ නැති වෙන්න අර පිරිසිදු වතුර ටික උරා බීලා හරි පිපාසය සංසිඳවා ගන්නවා. මෙන්න මේ වගේ දේශනා කරනකොට ඒ දේශකයන්ට විරුද්ධ වෙන්න එපා. ඒ කියන දේවල් වලින් Tamanගේ දහම් පිපාසය සංසිඳවා ගන්නට ඒක හොඳින් අහලා ඒ ධර්මය අහලා Tamanට ගන්න ඕන හරිය මනා සිහිනුවණින් හිතලා බලලා පරිස්සමෙන් අරගන්න කියන එක තමයි ওই ආකාරයෙන් ওই උපමාවෙන් තින්නේ. දැන් අපි තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ ආකාරයට තමයි අපි මේ සිල් ටික තෝරාගන්නේ. ඒ පෙළ දහම් පොත් වලින් කරුණු අරගන්නේ අරගෙන බලලා මේ ගැළපීම ධර්මානුකූලද නැද්ද කියලා හොයලා බලලා මේ ආකාරයෙන් අපි තීරුම් ගන්න ඕනේ. දැන් අපි වහිමු පළමුව මොකටද? අපි කිව්වා ඉස්සෙල්ලත් පංච දුස්චරිත ගැන කියනකොට සතුන් මරන් ඒ වගේම පංච දුස්චරිතයෙන් වෙන්වීම ගැන කියනකොට සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමී වර්ධවා දිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියලා. මේක තමයි පංච දුස්චරිතයෙන් වෙන්වීම කියන්නේ. මේක තමයි පංචශීලයේ කියන්නේ කියලා අද වෙනකොට සම්පූර්ණම හැමතැනම ව්‍යාප්තව තියෙන අර්ථය ඒකයි. පංචශීල කියන්නේ ওই ටිකයි කියන එක. දැන් අපි ටිකක් හොයලා බලන්න ඕනේ. සිල් හොයාගන්න ඉස්සෙල්ලා සිල් කියන්නේ මොනවද? සිල් වද කියන්නේ මොකද්ද? මේ දෙකම එකක්ද දෙකක්ද කියන එක පළමුව ඉවසගෙන ඉන්න ඕනේ. මේක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මේ සීලයේ පිළිබඳ විග්‍රහ කරගන්නකොට අපි හැම වෙලේම සීල් සමාදන් වෙනවා සීල් ගන්නවා ආදි වශයෙන් අපි මේ සාම්ප්‍රදායික වචන වශයෙන් භාවිතා කරන එනකොට මේ සීල් කියන්නේ මොකද්ද? වත කියන්නේ සීලයයි වතයි කියන්නේ දෙකම එකක්ද? මේ ටික ඉස්සෙල්ලා තෝරාගෙන ඉන්න ඕනේ. එහෙනම් කොහොමද මේ ටික අපි තෝරාගන්නේ? සීලය කියන්නේ සිල්වත කියන්නේ එකක්ද කියන එකට අපිට ධර්මයේ තුලින් එක්තරා පිටුහලක් ලැබිලා තියෙනවා. මෙහෙම ධර්ම වාක්‍යයක් තියෙනවා. යම් සමාදානං තං වතං සංවරත් හේන සීලං කියලා. මෙන්න මේ කාරණේ අපි හොඳින් තේරුම් ගන්න ඕන. යම් සමාදානයක් ඇද්ද? එය වතකි. සංවරත්වයේ පිහිටීමක් ඇද්ද? එය සීලයකි. එහෙනම් දැන් සීලය කියන්නේ වත කියන්නේ දෙකක්. දැන් මේක අපි තේරුම් අරන් ඉන්න ඕනේ. කොහොමද එහෙම කියන්නේ? සීලයේ වෙනස මොකද්ද? සිල් වතේ වෙනස මොකද්ද කියලා දැන් අපි ওই දෙක තෝරා ගන්න ඕනේ. යමක් සමාදාන වෙනවා නම් ඒක වතක්. සංවරත්වයක පිහිටීමක් තියෙනවා නම් ඒක සීලයක්. එහෙනම් දැන් අපි ඔබ විග්‍රහ කරලා දැනගන්න ඕනේ. සිල් වතේ තියෙන වෙනස මොකද්ද? සීලයේ තියෙන වෙනස මොකද්ද? කියන කාරණේ දැනගන්න මේ ටික එක්තරා උපමාවකින් විග්‍රහ කරලා බලන්න පුරුදු වෙන්න ඕන. දැන් අපි බලමු. මේ සිල් වතයි සීලයයි කියන මේ කාරණා දෙක විග්‍රහ කරලා ගන්නකොට මේ සීලේ පිළිපදපු කෙනෙක්ගේ සිල් වතක පිළිහිටපු කෙනෙක්ගේ තියෙන වෙනස බලා ගන්නට අද හොඳ උපමාවක් අරන් අපි බලන්න ඕනේ. දැන් අපි හොඳටම දන්නවා වෙසක් පුන් පොහෝ දිනේ මේ වෙසක් පුන් පොහෝ දිනේදී දඩයන් කරන මිනිස්සු සිල් ගන්න අය ඉන්නවා. එදාට දඩයන් කරන්නේ නැහැ. වෙනදත් නම් කාවෙක් ඉත්තෑවෙක් දැක්කොත් එහෙම කොහොම හරි සලලා පොඩි කරලා මරාගෙන මස් කරගෙන කනබොර සිරිතක් තිබුණා ඒ මිනිස්සියෙකුටත් හිතෙනවා අද වෙසක් වුණු පොහොය දවසේ අද මම සිල් සමාදන් වෙන්න යන්න ඕනේ. දැන් මෙතන ගිහිල්ලා නම් මොකද කරන්නේ පුද්ගලයා? උදේ ගිහිලා සිල් සමාදන් වෙලා ඉන්නකොට පොරොන්දුවක් එනවා. අද මේ රෑ, මේ දවල්, මේ රෑ දවල් දෙක නේද මේ ආදි වශයෙන් අද මේ දවස මම ප්‍රාණඝාත නොකරන බවට පොරොන්දු වෙනවා මොන හේතුවක් උදවා. එහෙනම් මම මේ දවස තුල ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වෙනවා කියලා ඔය අදහසේ මට්ටමට හරියි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදය සමාදන් වෙනවා. දැන් මොකද්ද තියෙන්නේ යාට? දැන් සමාදන් වෙලා ඉඳලා නිදහසේ ඉන්න විවේකයෙන් ඉඳලා අද මොනවා හරි බණක් භාවනාවක් කරන්න ඕනේ අද දවසේවත් කියලා මොනවා හරි කමක් නැහැ. ඒක බණපදයක් අහන්න හරි යන්න ඕනේ කියලා. අපිට මාර සිල් සමාදන් වෙච්ච තැන ඉඳලා අඩිපාරද්දිගේ යනවා තව දිහාකට. යට තියෙන්නේ පුංචි කැලෑවක් මැද්දේ. යනකොට මොකද වෙන්නේ? වලක් ඇතුලේ සද්දයක් ඇහෙනවා. බැලුවා ඉදිකම් කරලා බලනකොට ඉත්තෑවි නැත්නම් හාවේ කරවල ඇතුළට වැල්ලා ඉන්නවා. හැබැයි වෙන දවසක නම් ඉතින් කියන්න දෙයක් නැහැ. ගලා කරගත්තා සලාගත්තා. ඒ කුණ ගිහිල්ලා මස් කරගත්තා. කෑවා මොනවයි තමන් වැඩි කරගත්තා. වෙනදා පුරුද්ද ඒකයි. හැබැයි දැන් අද මොකද කරන්නේ? අප්පා දෙයි පැත්තව බලන්න හොඳ නැහැ. මොකද මම අද පොරොන්දු වුණා උදේ පාන්දරම. අද දවස තුල මම මොනම හේතුවක් නිසාවත් සතෙක් මරන්නේ නැහැ කියලා මම පොරොන්දුවක් වුණා. අද මේ පොයි දවසේ මගේ පොරොන්දුව මම එහෙම විශ්චය කරගන්නවා මම අද යන්න යනවා මම ওই පැත්ත ඇඟිලි ගහන්න යන්නේ ඔය පොයි ටිකක් විශ්චය මම යනවා කියලා ඒ පුද්ගලයා යන්න යනවා දැන් ඉතින් මේ එක්තරා සිල්වතා සමාදන් වෙලා හිටපු නිසා අර දඩයාකාර මිනිසයා සතෙක් ලේසියෙන්ම මරා ගන්න අහුවෙච්ච වෙලාව දැකලා සතුන් මරන්න නැතුව හිටපු අවස්ථාවක හැටි. මෙන්න සමාදානීය ස්වභාවය. යම් සමාදානං සංවතං යම් සමාදානයක් ඇද්ද ඒක වතකි හැබැයි සීල් සමාදන් වෙලා ඉන්න සීල් ඇරලා ඊළඟ දවසේ එන ගමන් මොකද වෙන්නේ අර වල ළඟින් එනවා පෙර පුරුද්දට ඊයේ දැකපු පුරුද්දට බලනකොට අර විද්‍යාව ඉන්නවනම් වලේ දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ සමාදන් වෙච්ච කාලේ ඉවරයි මොකක් හරි ගතේ උපක්‍රමයක් කරගත්තා ඒ සතා මරාගත්තා මත් කරගත්තා එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕනේ වත සමාදන් වෙච්ච එකනා තමා විසින් අදිස්ථානයක් කරගන්නවා කාල සීමාවක් තුළ මෙන්න මේ කාල සීමාව තුල මම මෙන්න මේ වැඩේ කරන්නේ නැහැ කියලා හිතෙන් ඇති කරගන්න දැඩි අදිස්ථානයක් විතරයි අර වත කියන්නේ. අපි හිතමු ජීවිතේට සිල් සමාදන් වෙලා නැති. ඒ ආකාරයෙන් සමාදානයක් නොකරපු යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා. එයා ධර්මානුකූලව කල්පනා කරනවා. මට යම් විදියට කෙනෙක් හිතවනවා නම් මාව මරනවා නම් මං කවදාවත් ඒකට කැමති නෑනේ. මට අවඩක් කියලා මං දකිනවනේ. අනික් කෙනෙකුටත් සතෙකුට හෝ වේවා මිනිස්සෙකුට වේවා එබඳු අවැඩක් අසාධාරණයක් කෙරෙනවා නම් හිංගියක් හිංසාවක් කෙරෙනවා නම් ඒ සතෙකුත් මරණයට කැමති නැහැනේ මරණයට බයයිනේ හිංගි හිංසාවලට බයයිනේ එහෙනම් මෙබඳු වන්නා උදී මටත් අවැඩ වෙන ලෝකයාටත් අවැඩ වෙන මෙබඳු වන්නා උදයක් කරනවා නම් මොනතරම් අපරාධයක්ද ගැලපෙන්නේ නැද්ද ඒක දුස්චරිත කොටසට වැටෙනවනේ නොගැලපෙන අධර්ම කොටසට වැටෙනවනේ ඇයි මං මේ අධර්මයේ කරන්නේ ඇයි මම මේ වේදනාව දෙන්නේ ඇයි කෙනෙකුට හිංසා කරන්නේ මට වේදනාව ලැබෙනවා නම් මටත් වේදනාව ඒ වගේ නේද? එහෙනම් අනිකෙකුටත් එහෙම වේදනාව දැනෙනම් උන්ටත් හිතෙන්නේ වේදනාව එහෙම නේද කියලා. මෙන්න මෙහෙම ධර්මානුකූලව කල්පනා කරලා තීරණයකට වහිනවා යම් කෙනෙක්. එවන් ස්වභාවයේ කවදාවත් මේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. මොකද මම මරණවට මම කැමති, මට හිංගි හිංසා කරනවට මම කැමති කියන කාලයක් මීට පෙර කොයි කාලයකවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට ඉස්සලා ඉන්න මිනිස්සෙක්ගෙන් අහුවත් ඒ මිනිහා කියන්නේ ඒ විදිහට. එහෙනම් මොකද කියන්නේ? මම කැමති නෑ මම මරනවට මට හිඟි කරනවට මම කැමති නෑ කියන එක ඒ මිනිස්සයත් කියනවා අවුරුදු කෝටි ප්‍රකෝටියකට එහාට මිනිස්සයත් සත්වයත් ඒ ආකාරමයි අදහස්. එහෙනම් ඊ අය මොකද්ද කැමති? Tamanට සිදවන්නේ නැත්නම් දුක් කරදර දෙන්නේ නැත්නම් බය ගන්නන්නේ නැත්නම් හිඟි හිංසා කරන්නේ නැත්නම් කල්ප ගානක් වශයෙන් කියන ඈත කාලයකට අතීතයේ ඉන්න මිනිස්සයෝ හරි සත්තු හරි ඉන්නවා නම් කැමති ඒකට. එහෙනම් දැන් මේ ඉන්න අයත් කැමති එවන් හිඟි හිංසා කරන්නේ නැත්නම් තව මතු කල්ප ගානක් මතු වනාවේදී පහළේ කනිකුසල් සත්වයක ඉන්නවා නම් එයත් කැමති හිංගි හිංසා කරන්නේ නැත්නම් කවදාවත් එනම් මේ ධර්මයේ අතීත අනාගත වර්තමාන කියන මේ කාලාත්‍රයට වෙනස් වෙන්නේ නැති අන්න සත්‍ය ධර්මතාවයක් මතු වුණා එකක් මොකද්ද මේ ධර්මතාවේ මට හිංගියක් හිංසාවක් කරනවට මම කැමැතිද මං කැමැති නෑ එහෙනම් මට යහපතක් කරනවට මං කැමැතිද මං ඒකට කැමැති එහෙනම් අනික් කෙනෙක් ඔහුට හිංගි හිංසා කරනවට ඔහු කැමතිද? කැමති වෙන්නේ නැහැ. එහෙනම් ඔහුට හිංගි හිංසා නොකරනවා නම් යහපතක් කරනවා නම් කැමතිද? ඒකාන්තයෙන් කැමතියි. එහෙනම් එකෙන් ඒ හිංගි හිංසා නොකිරීම, ඝාතනය නොකිරීම, යහපතක් කිරීම හොඳ නම් ඒක සුචරිතයි. එහෙනම් එබඳු වන්නා වූ මේ සුචරිත ධර්මයේ අත්හැරලා අක කොච්චර අකමැති වුණා කමක් නැහැ මම ඔහු මරනවා හිංගි කරනවා හිංසා කරනවා ඔහුට පීඩා දෙනවා ආදී වශයෙන් අදහසක් ගත්තා නම් මේක දුස්චරිතයි. නොකල යුතු කොටසට වැටෙනවා. එන අධර්මයක්. මෙන්න මේ ටික තේරුම් ගත්තනම් යම් දවසක අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ වෙනස් නොවෙන කාටත් පොදු ධර්මතාවයක් තමයි අපි ඒ සීකලේ. එහෙනම් මෙන්න මෙතෙන්දී තේරුම් අරගන්න ඕනේ. මෙන්න මෙහෙම තේරුම් ගත්තේ ගත්තා මේක තේරුම් ගන්නට අපි බෞද්ධ නැති නිසා අපි යෝග පිළිගන්නේ නැහැ කියන්න කාටවත් පුළුවන්. එහෙනම් අපි බෞද්ධ නිසා උඹලාගේ නෙමෙයි මේක අපේ කියලා ඒක පිළිගන්න වෙන් කරගන්න කාටවත් පුළුවන්. මේ ලෝක ධර්ම ස්වභාවයක් වෙයි පින්නේ. ධර්මයක් ධර්මයක් වෙන හැටි, ඒ වගේම අධර්මයක් අධර්මයක් හැටියට දැනගන්න හැටි. එහෙනම් මේ ධර්මයයි අධර්මයයි දෙකම කාටද? පොදුවේ සියලු සත්වයින්ටම උරුමයි ස්වභාවය. ස්වභාවය ඒකයි. එහෙනම් මෙන්න මේක දැනගත්තා නම් අපිට මේ ධර්මයේ පිළිගන්ට පහකලිත වන්නා වූ දුච්චර්තයේ පහ කරන්ට ಜಾති ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට යහපතක් කරලා යහපතට එන්න පුළුවන්. ඒක නිවෙනවා, සැනසෙනවා. නමුත් රාගය, ද්වේෂය, ලෝභය, ද්වේෂය, මෝහය සහගතව දැවෙන්න, තැවෙන්න පුළුවන්. නොඒක ආකාරයක විපාකයන් ගොදුරු වෙන්න සිද්ධ වෙනවා කිව්වත් නැතත් මොන ආගමේ කිව්වත් ආගම නැහැ කිව්වත් ඒකේ ධර්මයේ අනුව හේතුඵල ධර්මයේ ඕකයි. වරදක් කළොත්, දුෂ්චර්යයක් කළොත් ඒකාන්තයෙන් ඔහුට ඒකේ විපාකයක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වාගේම යහපතක් කළොත් සුචරිතව කටයුතු කළොත් යහපත් විපාකයක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ හේතුඵල න්‍යාය ධර්මයේ ලෝකේ විද්‍යාඥයෙක් විසින් මහා විද්‍යාඥයෙක් විසින් විද්‍යානුකූලව ධර්මානුකූලව යම්කිසි හරියාකාර වෙනස් වෙන સિદ્ધාන්තයක් ලෝකෙට පෙන්ලා දුන්නා. මේන් එක સિદ્ધාන්තයක් තමයි අපි ඔය කිව්වේ. මෙන්න මේ સિદ્ધාන්තයේ මෙසේ තේරුම් ගත්තා නම් යම් කෙනෙක් දැන් මෙතන බෞද්ධ බෞද්ධ කතාවක් නැහැ. කවුරු හෝ තේරුම් ගත්තා නම් ලෝක සම්මතිය තිබෙනා වූ ආගම් ලේබල් තියනවා එක වෙනයි. ඒක නෙමෙයි මේ කියන්නේ. සත්‍යය තුලින් තම හෘද සාක්ෂියට අනුකූලව Taman මේ අවංක හැඟීම ගත්තා නම් ඔහු එහෙම කෙනෙක් දැන් කවදාවත් ජීවිතේට සිල් සමාදන් වෙච්ච නැති කෙනෙක්. අර අඩිපාරේ යනකොට අර වල ඇතුලේ දඟලන වැහිලා දැක්කහම බලපුවාම හාවියෙක් නැත්නම් ඉත්තෑවියෙක් එක වැල්ලා ඉන්නවා දැක්කොත් මොකද කරන්නේ? සමහරట్లాට ඔහු කල්පනා කරනවා දැන් එයාට සිල් සමාදන් වෙච්ච හේකුත් නැහැ පදයක් ජීවිතේට සමාදන් වෙලත් නැහැ නමුත් ඒක ඇත්තක් දැකලා තියෙනවා සත්‍යයට ධර්මයට අනුකූල වැටහීමක් ලැබලා තියෙනවා අනේ මේ සතත් මං වලක වැටුණා නම් මටත් තියෙන මේ වගේ අමාරුවක් නේද මට බැයිද උඹට උදව්වක් කරන්න මේකෙන් ගොඩට එලා යන්න කියලා බලලා ඒකට අවශ්‍ය කරන යම්කිසි දී කැබැල්ලක් හෝ යම්කිසි ආගල් පොඩි නිවගක් හෝ එහෙම නැත්නම් වලට බහැලා අරන් දාන්න පුළුවන් සත්ත්වයකින් අරගෙන දමලා හෝ එබඳු උදව්වක් උපකාරයක් කරලා යන්න හදනවා මිසක් කවදාවත් ඒ සතාට කබලෙන් දීපට වැන්නේ කාවා කියන නම් ගහින් වැන්නේ මිනිහට ගුණා යන්නවායි කියන්නේ ඒ සතා අල්ලගෙන වරාගෙන සලාගෙන කාලා යන්නේ නැහැ මොකද හේතුව කවුරුවත් නියෝග පනවලා නෙමෙයි කවුරුවත් එපා කියලාත් නෙමෙයි එයා දැන් අපායක් තියෙනවද කියලා එහෙම හිතලා දැනගෙන ඒකට බයෙත් නෙමෙයි. දිව්‍ය ලෝකයක් තියෙනවද නැද්ද කියලා හිතලා දිව්‍ය ලෝකයන් හිතාගෙනත් නෙමෙයි. එයා එකක් දැක්කා මොකද්ද? මේක අසත් ධර්මයක්, මේක දුස්චරිතයක්, නොකටයුත්තක් ලෝකයට වැඩක්. එහෙනම් ඒ නිසා මම ඒ ප්‍රාණඝාතය කරන්නේ, සත්ත්ව හිංසාව කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් සත්‍ය ධර්මයක් දැක්කා. ධර්මයේ ධර්ම හැටියට දැක්කා නම් කවදා හරි කාට හෝ වේවා ඔහුට ප්‍රාණඝාතය කරනවා කියන කෝහවසින් සිද්ධ නොවෙන්න හේතු වෙදෙනවා. ඔහු ඊට පස්සේ ප්‍රාණඝාතයට කැමති නැති බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් දැනගන්න ඕනේ අන්නේ ධර්මයේ ධර්මයේ හැටියට දැක්ක කෙනාට ලැබුණ වටිනා දෙයක් මොකද්ද? ධර්මයේ තුලින් සත්‍ය අවබෝධයේ තුලින් සංවරත්වයක් ලැබුණා. අන්නේ සංවරත්වයේ පිහිටපු උහුට සීලයක් තියෙනවා. අන්න සංවරත්වයේන සීලං කියපු කාරණේ. දැන් අපි දැනගන්නවා අර සතුන් මරපු දඩයක්කාරයෙක් තිබුණේ යම් සමාදානං සංවතං කියලා වෙසක් පොයේ සිල් ගත්ත දවසේ අදිස්ථාන කරගත්ත අද දවසේ සිට හතෙක් මරන්නේ නැහැ කියලා අදහසක්. ඒ නිසා එයා ඒ දවස් තුල සතෙක් මරන්නේ නැතුව හිටියේ. එහෙනම් එතකොට අන්‍ය පුද්ගලයා එහෙම අදිස්ථාන කළත් නැහැ, පොරොන්දු දීලත් නැහැ, මොනවත් නැහැ, පද සමාදන් වෙලත් නැහැ. නමුත් එයා ළඟ ධර්මාභෝධය ලැබූ සංවරත්වයක් තියෙනවා. අන්න සංවරත්වයේ සීලං කියලා ඒ පද සමාදන් නොවිච්ච කෙනාට සීලියක් ලැබිලා තියෙනවා. දැන් අපි දැනගන්න ඕනේ මේ සීලේ ලැබෙන හැටි. එහෙනම් සීලය කියලා කියන්නේ සමාදන් වෙන පද නෙමෙයි. යථාර්ථයෙන් සත්‍යයේ සත්‍ය හැටියට ධර්මයේ ධර්මයේ හැටියට දැකලා අධර්මයේ අධර්මයේ හැටියට දැකලා සුචරිතයේ සුචරිතයේ හැටියට දැකලා දුස්චරිතයේ දුස්චරිතයේ හැටියට දැකලා ඒ වාගේම දුස්චරිතයේ අසත් ධර්මයක් පහ කළ යුතුයි අවේද සහගතයි කියලා දැකලා පහ කරමින් සුචරිතයේ සත් ධර්මයි යහපතයි වැඩි යුතුයි ළඟා කරගත යුතුයි ඒකේ යහපතක් වෙනවා කියන්නේ මෙහෙන් නැනනෝනින් තේරුම් අරගෙන යම්කිසි පුද්ගලයෙක් මෙසේ යම්කිසි සත්‍ය මාර්ගයකට වැස්සනම් අන්නේ පුද්ගලයාට ඔබ සතුන් මරන්න කිව්වත් මරන්නේ ඔබ හොරකම් කරන්න කිව්වත් කරන්නේ කාම මිත්‍යාචාරයේ යෙදෙන්න කිව්වත් යෙදෙන්නේ බොරුවෙන් තව කෙනෙක් හවටලා උට පාඩුවක් කරපන් කිව්වට කරන්නේ මත්පැන් බීලා විපරිදි ජීවිතයක් ගත කරපන් ඒක තමයි හොඳ සුව ජීවිතය කියලා කිව්වට නැනනුවන මොඩ කරන්නා වූ එබඳු මාර්ගයකට වැටෙන්න කැමති නැහැ. එහෙනම් මෙන්න මේ කියන ආකාරයෙන් කැමැති නැති ස්වභාවයක් ඇති වෙනවා. මෙන්න මේ කැමැති නැති ස්වභාවයක් ඇති වුණා නම් යම් කෙනෙකුට ධර්මාභෝධයක් තුලින් ඇති වුණා නම් අන්‍යයාට ලැබෙනවා සීල ගුණය. දැන් ඒතර අපි දැනගන්න ඕනේ පංචීල් කාටද පිළිහිටන්නේ? පංචීල් කියන්නේ සමාදන් වෙන දෙයක්ද? දැන් අපි දකින්න ඕනේ. එහෙනම් පංචීල් කියන්නේ මොනවද? අපි හිතා ඉන්න ක්‍රමේ හරියද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ යන් සමාදානං තං වතං. අන්න වතක පිහිටියා. කොහොමද ඒක සීලයක් වෙන්නේ? එහෙනම් කෝ පංච සීලේ? එහෙනම් කාටද පංච සීලේ ලැබෙන්නේ? අර්ථවත්ව ධර්මවත්ව සුචරිතයේ සුචරිතයේ හැටියට දුස්චරිතයේ දුස්චරිතයේ හැටියට තේරුම් ගත්ත වැඩාවට තේරුම් ගත්ත කළ නොකළ යුත්තේ යථාර්ථයෙන් තේරුම් ගත්ත ධර්මය අධර්මයේ තේරුම් ගත්ත නැනනුවණක් ඇති පුද්ගලයෙක් ඇත්නම් අන්නේ පුද්ගලයාට ලැබෙනවා සංවරත්වය සංවරත්වේන සීලං කියන ඔය පහ පිළිබඳ සීල ගුණයක් පිළිහිටියානම් අන්‍යයාට හම්බ වෙනවා පංචශීලය දැන් අපිට පුළුවන් ද පංචශීලයේ සමාදන් වෙන්න එහෙනම් අපි කියන්නේ මොකේද පංචශීල සමාදන් වෙනවා කියලා. පංචශීලයට හේතු වෙන වතක් නම් සමාදන් වුනේ නැහැ. වත සමාදන් වෙලා කොච්චර කල් හිටියත් ඥානවන්තයන්ට අහු වෙන දහම අහුන්නේ නැත්නම් මොන මොන හේතුයෙන් හෝ ඒ වත කැඩිලා යනවා. මොකද හේතුව? සත්‍ය ධර්මයේ පිහිටපු කෙනෙකුට ඒ සත්‍යයේ තීරණේ වෙනස් වෙන්න හේතු නැහැ. කිසිම ලාභයකට, කිසිම කීර්තියකට, කිසිම ප්‍රශංසාවකට තමා දැක්ක සත්‍යයේ තීරණේ වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි කියන්නේ සෝවාන් වූ අරිය ශ්‍රාවකයාගේ නিত্য සීලය පංච සීලයයි. නিত্য සීල නම් ස්ථිර සීලය කියලා කියනවා. තව වචනයකින් කියනවා නම් අඛණ්ඩ වූ, අචිද්‍ර වූ, අසබල වූ, අකල්මාස වූ කියන කාරණා හතරකින් පෙන්නනවා. මෙන්න මේ බඳු වන්නා වූ සීලයක් තියෙනවා. මෙන්න මේ සීලය සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට ඒකාන්තයෙන්ම උරුමයි. මේක සමාදන් වෙන එකක් නෙමෙයි. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න මේ සීලය නැගී එනවා සෝවාන් වෙන කෙනාට. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට. දැන් අපි දකින්න ඕනේ. එහෙනම් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා සමාදන් වෙච්ච එක ඉඳලා නෙමෙයි පන්සිල් තියනවා කියන්නේ. මොකේකද? ඔන්න ඔතන හොඳට විග්‍රහ කරලා බලන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. දැන් මොකෙද්ද කියන්නේ? මොකද්ද අපි කියන්නේ? සෝවාන් වුණ දැන් පටන් පංචශීලයේ කැඩෙන්නේ නැහැ කිව්වහම පංචශීලයේ කියලා මෙච්චර කල් නිගමන කරගෙන හිටියේ මොකද්ද? සතෙක් මරන්නේ සතුන් මරන්නේ හොරකම් කරන්නේ කාමී වර්ධව ඇතිරින්නේ බොරු කියන්නේ මත්පැන් බොන්නේ කියන මේ පහ පංචශීලයේ කියලා හිතාගෙන හිටපු නිසා හරි අමාරුයි අනේ අද නම් සෝතාපන්න ඵලයටපත් වෙන්න සෝවාන් වෙන්න මොකක් නිසාද කාටද ওই ටික අත්හැරිලා ඉන්න පුළුවන් කොහොම හරි කැඩින්නේ මේ ප්‍රශ්නේ හිතට එනවා ආවට පස්සේ මොකද වෙන්නේ ලබන්න තියෙන වටිනා යථාභූතයේ ඵලයේ මග ඇරිලා යනවා හරි අමාරු වැඩක් කියන එක හැඟීමක් ඇති වෙලා ඒ පැත්ත ගැන මේ කාලේ හොයලා වැඩකුත් නැහැ. එහෙනම් මේ කාලේ ඒවා කරගන්නත් බෑ. කොහෙද ඉන්නේ එහෙම කෙනෙක් කියලා. Taman අධෛර්ය වෙලා වටිනා අවස්ථාවක් අපතේ යවනවා මේ යථාර්ථය නොදන්න නිසා. මොකද්ද යථාර්ථය නොදන්නේ? එහෙනම් සෝතාපන්න පුද්ගලයා සතුන් මරන්නේ හොරකම් කරන්නේ කාමයේ වර්ධවා හැදිරෙන්නේ බොරු කියන්නේ මත්පැන් බොන්නේ කියන මෙන්න මේ පංචශීලයෙන් යුක්තයි මේක කවදාවත් කැඩෙන්නේ අකණ්ඩයි සිදුරු වෙන්නේ අචිද්‍රයි මේ ආදි වශයෙන් අදහස ගත්ත ගමන් මොකද වෙන්නේ දැන් ඉතින් මොන විදිහින්ද අපි ඒ தත්ත්වයටපත් වෙන්නේ? මගේ මනස ඒ தත්ත්වයටපත් වෙලා නැහැ නිතාව කියලා. එහෙනම් අනේ මට සෝවාන් වෙන්න පුළුවන් තියා අහලකට කිට්ටු වෙන්න පුළුවන් නෑ. කොහොමවත් නෑනේ. කියලා මේ මෙහෙ හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? වටිනා ධම්ම අවබෝධයක් ලබා ගන්න තියෙන වටිනා චිත්ත සාන්තියක් ලබා ගන්න තියෙන සැනසුම් සහගත යථාභෝධයට පූර්ණ වුණ සැනසුමක් ලබන්න තියෙන කාගක්ෂයෙන්, ද්වේෂක්ෂයෙන්, මෝහක්ෂයෙන් සාන්තියට පත් වෙන්න තියෙන මාර්ගයේ මුලම ওই විදිහට වහලා දාලා අඩ තිබ්බහම හිර කරපුහම අපේ අපේ කියන දෙයක් නැහැ. යම්කිසි බොදුණු ගුණේ නැත්නම් මේ බුද්ධිවන්තව කටයුතු කරලා ධර්මාභෝධයක් ලබන්න ඉන්න ශ්‍රේෂ්ඨ ජනතාවට හිරවීමක් කෙරෙනවා. ඒ වගේම මග වැහිලා යනවා. අධෛර්යය ඇති වෙනවා. මේ වටිනා අවස්ථාව පැහැර හැරෙන්න සිද්ධ වෙනවා. එහෙනම් දැනගන්න ඕනේ මොකක් නිසාද එහෙම කියන්නේ. දැන් අපි බලන්න ඕනේ ධර්ම කරුණු තුලින්ම සත්‍යයක් නම් කොතරකවත් පරස්පරව තියෙන්න බෑ. ත්‍රිපිටකයේ තුල තියෙන ධර්ම කතාව ඒ ධර්මයේ සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලාගෙන් පරපුරෙන් ගෙනහල්ලා ඒ වාගේ මේ උන්වහන්සේලාගේ තුලින් ඒ අදහස් සංගායනා කරලා ඒ වාගේම ඒ අනුසාරයෙන්ම වනපොත් කරගෙන ගෙනහල්ලා නැත්නම් මුඛ පරම්පරාවෙන් හරි ගෙනහල්ලා ග්‍රන්ථාරූඪ කරලා ඒ මාධ්‍යයෙන් ආවනම් එහෙම ඔය අතරෙදී ලොකු වෙනසක් නම් දකින්න හම්බ වෙන්න බෑ. එහෙනම් යම් තැනකදී සත්‍යයක කොච්චර විග්‍රහ කරලා කිව්වත් සත්‍යයේ දෙපලක් එකිනෙකට පරස්පර වෙන්න බෑ. එහෙනම් මේකත් සත්‍යයක් තේරුම් ගන්න වටිනා ක්‍රමයක්. කොපමණ කියාගෙන ගියත් කොපමණ විග්‍රහ කළත් ඉස්සෙල්ලා කිව්ව දෙන මෙහෙම කියලා පස්සේ කිව්ව දෙන මෙහෙම කිව්වා මොකද්ද මේ පරස්පරතාවය කියලා සත්‍ය ධර්මයක් තුල එහෙම දකින්න දෙයක් නැහැ. එහෙනම් ත්‍රිපිටක ධර්මයේ සත්‍යයද කියලා තේරුම් ගන්නේ හැමතැනක්ම බලාගෙන යනකොට අන්නේ ඒ තුලින් අපිට හොයාගන්න තැනක් නැතුව යනවා. මෙතෙන්ට මෙතන ගැලපෙන්නේ නැහැ. මේ සූත්‍රයේ මෙහෙම අදහසක් කියනවා. මේ සූත්‍රයේ අදහසට මෙතන ගැලපෙන්නේ නැහැ කියලා. මේ විදිහට කියන්න තැනක් ත්‍රිපිටකයේ දකින්න නැහැ. කියන හැටියට පේනවා මොකක් නිසාද? සිංහලට දුන්න අර්ථ වරද්දාගත්ත තැන් නිසා. සමහර දැන් එහෙම පේන්න තියෙනවා. අපි ඒ වෙලාවේදී මේ ත්‍රිපිටක ධර්මයේ කපා හරින්න හෝ වැරදි කියන්න කලබල වෙන්නේ නැතුව අපි මේ දීලා තියෙන සිංහල අර්ථ කොච්චර දුරට ගැලපෙනවද කියලා අන්න එහෙම හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අන්න ඒතර අපිට පුළුවන්කමක් ලැබෙනවා. හරියාකාරව අර්ථය ලැබුණොත් විශාල හිත ප්‍රබෝධයක් ඇති වෙනවා. අනේ මේ ධර්මයේ පැටලිලා තිබිලා නැහෙනේ. මේ ධර්මය හරියටම හරිනේ ගැලපෙනවනේ. අනේ මේක නේද බුද්ධ ධර්මයේ ස්වභාවය. නැත්නම් ඥානවන්ත සත්‍යයේ ස්වභාවය මේක නේද කියලා. අන්න අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. හරියට සැකහැරලා ඒ දහම් විග්‍රහ කරලා තේරුම් ගත්තොත්. දැන් එහෙනම් හොඳින්ම තේරුම් ගන්න ඕනේ. බොහෝ දෙනෙක් ඒ ධර්ම දේශනාදීදී ඇහුවොත් සෝතාපන්න ආරි ශ්‍රාවකයාගේ නිත්‍ය සීලය පංච සීලය කියන කාරණේ විග්‍රහ කරන්නට කියලා සූත්‍ර කොටසක් වෙනස් පෙන්නනවා. මොකක්ද මේ සූත්‍ර කොටස? අංගුත්තර නිකායේ තියෙනවා මහා නාම සූත්‍රය කියන සූත්‍රයක්. මෙන්න මේ සූත්‍රයේදී ඒ මහා නාම කියනා වූ රාජ පුත්‍රයන් රාජ කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කාශ්‍යප රාජකුමාරේ මහා නාම කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ සීලය කුමක්ද සීලය කොහොමද මේම අහනකොට කුමක්ද පෙන්වන්නේ මේ සීලය කුමක්ද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පානාති පාතා පටවිරතෝ හෝති අදින්නාදානා පටවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටවිරතෝ හෝති මුසාවාදා පටවිරතෝ හෝති සුරා මීරේ මජ්ජපමා දත්තානා පටවිරතෝ හෝති කියලා. ඉතින් අයං උච්චති මහානාම අරිය ශාවකෝ සීලවා හෝති කියලා මේ විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කොටස පෙන්නනවා. දැන් බලමු. මේ පාළිය නම් කිසි වෙනසක් නැහැ. නමුත් කොහොමද ඒකට සිංහල තෝරලා තියෙන්නේ? ප්‍රාණඝාතයෙන් වෙන් වූයේ වෙයි. අදත්තාදානයෙන් වෙන් වූයේ වෙයි. කාම මිත්‍යාචාරයෙන් වෙන් වූයේ වේ මුසාවාදයෙන් වෙන් වූයේ වේ මත්පැන් මදේට ප්‍රමාදයට හේතු වෙන මද්යපානයෙන් වෙන් වූයේ වේ දැන් මෙන්න මේ ආකාරයෙන් ඔය ටික පෙන්වා දෙනවා හැබැයි දැන් අපි දැනගත යුතු දෙයක් තියෙනවා මේකට පරස්පර දෙනක් අහු වෙනවද කියලා බලන්න නම් ඊළඟට හොයලා බැලිය යුතු තැනක් තියෙනවා කුමක්ද ඒ හොයලා බලන්න ඕනි. අපි දකින්න ඕනේ තවත් තැන් නැද්ද? සෝතාපන්න පුද්ගලයා ගැන කියපු තැන්. චචා පිඨානානි අබබ්බෝ කාතුම් කියලා අපිට හතම සූත්‍රයේ කියන කොටස් කියවෙනවා. මොකද්ද? සෝතාපන්න වූ අරිය ශ්‍රාවකයා හය පොලක කටයුතු කරන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැති හය පොලකයි. මොකද්ද? මව මරන්නේ, පියා මරන්නේ, අරිහතුන් මරණ වහන්සේලා මරන්නේ. ඒ වගේම බුද්ධ ශරීරයේ ලේ උපද්දන්නේ. ඒ වගේම සංඝ බේදයක් කරන්නේ. නියත මිත්‍යා දෘෂ්ටිකයක් වෙන්නේ නැහැ කියන කාරණා හයයි ඒ සෝතාපන්න අරිය ශ්‍රාවකයාගෙන් ඒකාන්තයෙන් සිදු නොවෙන්නේ කියන එක වෙනම පෙන්නලා තියෙනවා. එහෙනම් මොනම හේතුවක් නිසාවත් සතෙක් මරන්නේ හොරකමක් කරන්නේ කාමයේ වර්ධවාස දෙන්නේ බොරු කියන්නේ මත්පැන් බොන්නේ කියලා කෙනෙක් පෙන්නන හැටියට අර්ථ ගත්තොත් මෙන්න පරස්පරතාවයක් සිද්ධ වෙනවා. හොඳයි අපි තේරුම් ගන්න ඕනේ මේක උගා විග්‍රහ කරලා කියා යුතු දෙයක්. එක දේශනාවකින් මේ පැයක දේශනා කාලයකින් විතර සිද්ධ කරලා පෙන්වන්නට පුළුවන් දෙයක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඔය පින්නතුන් හිත තබා ගන්න ඕනේ. මීළඟට මේ සීලයේ පිළිබඳ පංචශීලයේ පිළිබඳව අපි මේ දැන්ට කිව් කාරණාත් මුල් කරගෙන මින් එහාට එහෙනම් කොහොමද පංචශීලය හරියන්නේ? එහෙනම් කොහොමද අර මහා නාම ශාක්‍ය කුමාරයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ පංචශීලය මොකද්ද කියලා අහපුවාම පෙන්නපු කාරණේ පංචශීලය වෙන්නේ කොහොමද? සෝතාපන්න පුද්ගලයා විසින් ඒ යම් පංචශීලයක් ඒ වගේම තිබුණා නම් මේ පංචශීලයේ මොකද්ද කොහොමද ඊට ගැලපෙන්නේ මේ ආදී වශයෙන් මේ කරුණු විග්‍රහ කරලා අපි ඊළඟ අපේ ධම් සාකච්ඡාවේදී ඒ වගේම අපේ ධම් දේශනාවේදී අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙමු. මතු ඒ තමන්ගේ සීල ගුණය පිළිබඳව අපි දැනගත යුතු පංචශීලයක් ආදී මේ මතු විස්තරේ ඊළඟ බලාපොරොත්තු වෙමු. අද මේ අවස්ථාව වෙනකන් සාවධානව මේ සවන් දීගෙන හිටපු පින්වත් පිරිස අද හිතා ගන්න ඕනේ අපි හරියාකාරව ඥානවන්තව සීලේ සීලේ හැටියට තෝරාගෙන ඒ වගේම සමාධිය සමාධිය හැටියට ප්‍රඥා ප්‍රඥාව හැටියට මේ විස්තර හොයාගෙන තේරුම් අරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කියන නිවන් සාක්ෂාත් කරගන්නවා කියලා අදිස්ථාන කරගන්න ඕනේ. අපේ ඊළඟ වැඩසටහනින් මේ සීලේ පිළිබඳව මේ පංච සීල පිළිබඳවම වැඩි විග්‍රහයක් කරලා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ පිනතුන්ට තවත් වටිනා දහම් කාරණා විග්‍රහ කරලා දෙන්න. ඒ නිසා මෙසේ තේරුම් අරගෙන අද මේ දවස් තුළ අදිෂ්ඨානයක් ලබා ගන්නට අද මේ සවන් දුන්නා වාගේම ඊළඟ ගාස්පතින්දා නැත්නම් අපි ඊළඟ සතිය වෙනකොට මේ ආකාරයෙන්ම කරන්නා මේ දේශනාවෙන් මේ සීලේ පිළිබඳව වටිනා ඊතුරු දහම් අර්ථය වටහා ගන්නවා. එසේ වටහාගෙන සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරගෙන නිවන් සාක්ෂාත් කරගන්නවා කියලා අදිස්ථාන කරගන්නට. එසේ අදිස්ථාන කරන සෑම සියලු දෙනාම අප්‍රමාණ ලෝක සත්වයින්ට අද මේ ධර්ම ශ්‍රවණයේ තුලින් ඇති කරගත්තා චිත්ත ප්‍රබෝධයේ ප්‍රසාදයේ සියලුම ලෝක සත්ත්වයින්ට සැනසෙල්ල සාන්තිය පිණිස වේවා සියලු දෙනාට සාන්තිය උදා වේවා කියලා සාදුකාරයක් දෙන්න. සැනසුම් බුදු දහම සත වෙත ලැබීවා සැනසුම් හදවතට මග ඵල ලැබීවා සැනසුම් දහම් මග සත සිත සදාවා සැනසුම් නිවන් සුව සැමටම ලැබීවා සාදු සාදු